වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ පරම ගාම්භීර වූ මේ ධර්මපරයාය පරයායක් තමයි මේ පංච පාදානස්කන්ධය පිළිබඳව බෙද බෙදා වෙන් කර කර වෙන් කර කර දේශනා කිරීම. පංච පාදානස්කන්ධේ නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. මේ ස්කන්ධ පංචකය මේ ස්කන්ධ පංචකයම තමයි සාමාන්‍ය ලෝකයෙහි ජීවත් වෙනු ලබනකොට මේ මිනිසුන් අවිද්‍යාවෙන් යුක්තව සත්පුජ්‍යලාත්ම සංඥාවෙන් ගනු ලැබීම කියන එක सिद्ध කරන්නේ. මේ පංචපාදානස්කන්ධය පිළිබඳව වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර එමත් නැත්නම් මේ සත්ව පුජ්‍යලාත්මී වශයෙන් ගනු ලබන ස්කන්ධ පංචකේ වෙන් කර කර වෙන් කර කර බලනු ලබනකොට තමයි මේ යථාර්ථය කියන එක අවබෝධ වීම කියන එක සිද්ධ වෙන්නේ ජීවිතාවබෝධය කරා ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ පංචපාදානස්කන්ධයෙන් එක ස්කන්ධ ධර්මයක් තමයි අද මේ ධර්ම දේශනාවෙන් අපි එක්තරා විදියකට ඉස්මතු කරලා විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි විඥානස්කන්ධය. තත්ත කතමා විඥානස්කන්ධෝ මේ විඥානස්කන්ධය කියලා කියන්නේ කුමක්ද? විඥානයේ කියන එක පින්වතුනි සිතටම භාවිතා කරන ලබන පරයාය නාමයක්. චිත්තයටම භාවිතා කරනු ලබන පවසනු ලබන වෙනත් නාමයක් තමයි අනුවර්ත නාමයක් තමයි විඥානය කියන එක. අතීත අනාගත වර්තමාන එවැගේම দূර සාන්තිකාදී හීන ප්‍රනීතාදී වශයෙන් මේ විසිරිලා යනු ලබන එමත් නැත්නම් බෙදිලා යනු ලබන චිත්තයම තමයි මෙතනින් මෙතනදී සියල්ල එකට එකතු කරමින් විඥානස්කන්ධය හැටියට ගනු ලබන්නේ. සිත හැටියට ගත්තොත් එහෙම සිත නම් එක්වදෑරුම්. ආරම්මන විජානන ලක්ෂණං චිත්තං කියලා හඳුන්වනවා. ධර්මයෙහි අරමුණු දැනගැනීම සමා හිතේ ලක්ෂණය. ආරම්මන විජානන ලක්ෂණං. අරමුණු දැනගැනීම තමයි මේ හිතෙහි ලක්ෂණය කියන එක. ඒ ලක්ෂණයෙන් මේ සිත එක්වැදෑරුම් වෙනවා. දැන් අපි ගත්තොත් චිත්තය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයක්. පරමාර්ථ ධර්ම තියෙනවා හතරක්. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. මේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියනු ලබන පරමාර්ථ ධර්ම හතරේ එකක් තමයි මෙන්න මේ චිත්ත හේවත් විඥානය. පරමාර්ථ ධර්මයෝ උදෙක් ශක්ති ධර්මයෝ සත්පුජ්‍යල ආත්ම සංඥාවකින් තොර වෙච්ච මෙන්න මේ පරමාර්ථ ධර්මෝ ඒකාන්තයෙන් සත්‍ය වූ අර්ථයෙන් යුක්තයි. මේ ලෝකයේ ඇසට පෙනෙනු ලබන ඒ වගේම කනට හසුවනු ලබන දේවල් වලට අපි අරමුණු කියලා කියනවා. ඒ අරමුණු වල පින්වතුනි සත්‍ය අසත්‍ය භාවයක් තියෙනවා. අපි ගත්තොත් මේ පෙනෙනු ලබන්නා වූ සෑම දෙයක්ම එකින් එකට එකින් එකට වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර බලනු ලබනකොට අපිට පේන දේ නෙමෙයි අභ්‍යන්තරයට ගිහිලා බලනකොට තියෙන්නේ. උඩින් අපිට පේනු ලබන ස්වභාවයක්. නමුත් ඒක වෙන් කර කර වෙන් කර කර බලනු ලබනකොට ඒ වෙන් කර කර බලනු ලබන දේ නෙමේ සත්‍ය වශයෙන්ම ඇතුළාන්තයට ගිහිලා බලනකොට තියෙන්නේ. ඒ වෙන් කර කර වෙන් කර කර ගිහිලා බලනකොට තමයි අපිට පරමාර්ථය කියන එක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ පරමාර්ථය කියන එක පරමාර්ථයන්ගේ ලක්ෂණය කියන එක. පරමාර්ථ ධර්මයෝනි පරමාර්ථ ධර්මයේ ලක්ෂණය. ආරම්මන විජානන ලක්ෂණයෙන් අරමුණු දැනගැනීම් ලක්ෂණයෙන් එකක් වූ හිත එක් පරමාර්ථ ධර්මයක්. එතකොට ඒ වගේම තමයි චෛතසික ධර්මියොත් පරමාර්ථ ධර්මියෝ චෛතසික ධර්මියෝන්ගේ චෛතසික ධර්මයන්ගේ ලක්ෂණ තියෙනවා. ඒ වගේම එකින් එක එකින් එක ගත්තාම ඒ ඒ චෛතසික ධර්මයන්ගේ ලක්ෂණ තියෙනවා. චෛතසික ධර්ම 52ක් තියෙනවා. රූප ධර්ම 28ක් තියෙනවා. මහා භූත රූප 4යි, උපාදාය රූප 24ත් එක්ක රූප ධර්ම 28ක් තියෙනවා. එතකොට මේ හැම එකකටම අදාළ ලක්ෂණයක් තියෙනවා. එතකොට මෙන්න මේ කියනු ලබන්නා වූ පරමාර්ථ ධර්මයන්ගේ යම් ලක්ෂණයක් තියෙනවානේ. ලක්ෂණේ වෙනස් වීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එනිසා උත්තමෝ අවිපරීතවත්ෝ පරමත්තෝ ඒකාන්ත සත්‍යාර්ථයෙන් ඒ කියන්නේ මෙහි තියෙනු ලබන්නා වූ පරමාර්ථ ලක්ෂණේ වෙනස් නොවන අර්ථයෙන් මේක සත්‍යයි කියලා කියනවා අවිපරීතයි කියලා කියනවා විපරීත කියන එක අදහස් කරන්නේ හඳුන්වනු ලබන්නේ සත්‍යාර්ථයෙන්. ඒ සත්‍යාර්ථයෙන් කියන්නේ මොකක්ද? පරමාර්ථයන්ගේ ලක්ෂණ ස්වභාවයක්. අපි ගත්තොත් සිතේ අරමුණු දැනගැනීම ලක්ෂණේ කවදාකවත් වෙනස් වීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. චෛතසික ධර්මයක් හැටියට ගත්තොත් වේදනාව ආරම්මන රසය අනුභව කරනු ලබනවා. ඒකේ ඒ ලක්ෂණේ වෙනස් වෙන්නේ නැහැ. රූප ධර්මයක් හැටියට ගත්තොත් අපි පටවි ධාතුව පඨවි ධාතුවේ තියෙන ලබන කර්කස ලක්ෂණය කියන එක කවදාකවත් වෙනස්. ඒක ඒකාන්ත සත්‍යාර්ථය. හැබැයි නාම සහ රූප ධර්ම වශයෙන් ගත නාම ධර්මත් ඉපිඩි පිටි බිඩි විදි යන ස්වභාවයෙන් යුක්තයි. රූප ධර්ම වශයෙන් ගත්තොත් දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන බින සුද්දාෂ්ටය එවත් මේ ඍතුජ අට්ටමක රූප පරම්පරාවකින් සැකසුණා වූ යමක් තියෙනවනම්. එවත් නැත්තම් මේ සුද්ධාෂ්ටය අපි ගමුකෝ යම් කිසි විදිහට යම් මලක් එහෙමත් නැත්නම් තියෙනු ලබන්නා වෙනත් දෙයක් මේසයක් පුටුවක් ඒ හැම දෙයක්ම සැකසিলা තියෙනු ලබන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියනු ලබන මහා භූත රූප හතරක් ඒ වගේම වර්ණ ගන්ධ රස ඕජා කියනු ලබන ඊතුරු ධාතු හතරත් එකට එකතු වෙමින් මේ පඨවි ධාතු උස්සන්න වුණා වූ රූප කලාප සමූහයකින් ඒ රූප කලාප සමූහයකින් සැකසුණා වූ ඍතු ජාට්ටමක රූප પરම්පරාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සත්ත්ව මේ ආත්ම කියන්නේ සවිඥානික වූ සත්වයන්ගෙන් පරිබාහිරව අපි ලෝක විවහාරයේ තුල සත්‍යය කියලා කතා කරනවා. නමුත් පරමාර්ථ ධර්ම ඔස්සේ බලනකොට එහෙම ස්වභාවයක් නැහැ. එතකොට ඒ සත්ව පුජ්‍යලය සත්වයන්ගෙන් පරිබාහිර වෙච්ච සවිඥානික වූ සත්වයන්ගෙන් පරිබාහිර වෙච්ච තැන තමයි අර ඍතු ජාට්ටමක රූප પરම්පරාව පවතිනු ලබන්නේ. සත්ත්ව ශරීර තුලක් තියෙනවා. නැතුව නොවේ. එතකොට අන්න ඒබඳු ඒ රූප කලාපය රූප කලාපයක් එකතු වුණත් තිබ්බත් ඒ තුලත් අර ඉපිදි පිදි බිඩි බිඩි යනු ලබන ස්වභාවය තියෙනවා. ඉපිදි පිදි බිඩි බිඩි යන්නා වූ ස්වභාවයෙන් යුක්තයි. හැබැයි ආහාර කියනු අවිපරීත අර්ථයෙන් කියන්නේ ඒ ස්වභාවයෙන් නෙවෙයි. ඒ වගේ තියෙනු ලබන ලක්ෂණයක් තියෙනවා නම් විඥානෙහි තියෙනු ලබන ලක්ෂණයක් තියෙනවා නම් ඒ ලක්ෂණය කියන එකේ පරමාර්ථ ලක්ෂණය වෙනස් වෙන්නේ නේ. ඒ නිසා උත්තමෝ අවිපරීතෝ අත්තෝ පරමත්තෝ කියලා කියනවා. එතකොට මෙන්න මේ විඥාණය එවත් සිත කියන එක එක පරමාර්ථ ධර්මයක්. මේක ඒකාන්ත සත්‍යද මේ සත්‍ය ස්වභාවය කියන එක. කවදාකවත් වෙනස් මේක බෞද්ධයන්ට විතරක් සාධාරණ වෙච්ච දෙයක් නෙමෙයි. මේක අබෞද්ධ වුණා වූද. ಜಾති වශයෙන් බෙදෙන එකකුත් නෙමෙයි. ආගම් වශයෙන් බෙදෙන එකකුත් නෙමෙයි. ඒ වගේම විඥානීය කියන එක තියෙන්නේ මේ බෞද්ධයන්ටය ඒ වගේම මේ සිංහල මිනිසුන්ටය එමත් නැත මේ අනිත් මිනිසුන්ට නැත එහෙම ස්වභාවයක් නේ මේ විඥානීය එවත් චිත්තේ හැම මිනිසයාටම තියෙනවා හැම සත්වයකටම සිත කියන දෙහි තියෙනවා ඒ නිසා සවිඥානිකයි කියලා කියනවා එතකොට දෙවි කෙනෙක් ගත්තත් බ්‍රහ්මීෙක් ගත්තත් මෙන්න මේ චිත්ත පරමාර්ථ ධර්මය මේ කාටත් පොදු ස්වභාවයක්මයි එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මේ විඤ්ඤාණස්කන්ධය කියන්නේ මොකක්ද? අන්න අර කියනු ලබන්නා වූ චිත්තේවත් මේ පරමාර්ථ ධර්ම ස්වභාවයේ අතීත අනාගත ආදී වශයෙන් බෙදී යනු ලබනකොට ඒක ඒක ලක්ෂණින් ගත්තත් ගත්තට බෙදි බෙදි යන්නා වූ ස්වභාවයත් එක්ක ඒ සමූහය මේකට එකතු කරගෙන විඤ්ඤාණස්කන්ධය හැටියට කියන ලබනවා. පහළුම් ලබන සිත්. එතකොට මේ සිත් පහළ වෙනු ලබන්නේ දැන් අරමුණු දැනගැනීම වශයෙන් ඒක ලක්ෂණයේ යුක්ත වුණාට අපිට පහළ වුණු ලබන්නා වූ සිත් විවිධයි. සිත් පහළ වුණු ඒ ඒ සත්වයන්ගේ ස්වභාවයට අනුරූපීව සිත් අපි ගමුකෝ දැන් කාම ලෝකයේ ඇසුරු කරගෙන ලබන් ලබනින් ලබන්නා වූ සත්වයන්ට පහළ ලබන සිත් කොටසක් තියෙනවා. රූප ලෝකයේ ඇසුරු කරගෙන වාසය කරන ලබන සත්වයන්ට වැඩිමනක් වශයෙන් පහළ වුණු ලබන සිත් කොටසක් තියෙනවා. අරූප භූමීන්හි වාසය කරන ලබන සත්වයන්ට පහළ ලබන වැඩිමනක් වශයෙන් පහළ ලබන සිත් කොටසක් තියෙනවා. ඒ විදිහට ඒ ඒ භූමීන්හි වාසය කරනු ලබන්නා වූ සත්වයන්ට වැඩිමනක් වශයෙන් පහළවනු ලබන සිත් තියෙනවා. ඒ වගේම ඒ සිත් පහළවනු ලබන්නා වූ ద్వාරක් තියෙනවා. ඒකයි කිව්වේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. දැන් අර විඤ්ඤාණ කන්දේ කියලා කිව්වා. එතනින් මූලික වශයෙන් යම් කරුණු ටිකක් දක්වනවා. චක්කු විඥානය. මේ ద్వාර වශයෙන් ගත්තාම ద్వාර හයක් තියෙනවා. චක්කු චක්සුද්්වාරය, සෝතද්්වාරය, ගානද්්වාරය, ජීවහද්්වාරය, කායද්්වාරය, මනෝද්්වාරය. චක්කු සෝත ගාන ජීවහ කාය කියන ලබන ద్వාර පහට කියන පංචද්්වාරය කියලා. ඒ වගේම සුද්ධ මනෝද්්වාරයට කියනවා මනෝද්්වාරය. ඒවත් මනෝද්වාර වර්ජණය කියලත් අපි මේකට හඳුන්වනු ලබනවා. එතකොට මේ ద్వාර පහෙන් සහ ඒ වගේම මනෝද්වාරයෙන් තමයි මේ අරමුණු ගැනීම කියන එක සිද්ධ කරන්න ලබන්නේ. අපි ඇහෙන් ගනු ලබන අරමුණක්. ඇහෙන් ගනු ලබන්නේ රූපේ නැමැති ආරම්මණය. ඒ කියන්නේ ඇහැට ආපాతගත වීම කියන ගොදුරු වීම කියන එක සිද්ධ වෙන්නේ රූපය. එතකොට යම්කිසි තැනක ආලෝකය තියෙනවා නම් චක්සු ප්‍රසාදේ බොහෝම හොඳට තියෙනවා නම් ඉදිරියට රූපාරම්මණයක් ආපాతගත වුණු පැමිණියොත් මනෝ ආවර්ජනයේ තියෙනු ලබනවා නම් ආවර්ජනය තියෙනුත් එතනදි පහළ වෙනු ලබනවා චක්කු විඥාන නැමැති සිත. චක්කු විඥාන නැමැති සිත පහළ වීම කියන එක සිද්ධ වෙනවා. ඔය විදිහටම තමයි සෝතද්්වාරයේ හොඳට තියෙනවා නම් සබ්ධාරම්මණයක් බාධාවකින් තොරව සෝතත්භාරයට ආපాతගත වුණොත් මනසිකාරාදී තිබ්බොත් සෝත විඥානය පහළ වෙනවා. ගාණ විඥානයත් එහෙමයි. ඒ වගේම જીවහා විඥානයත් එහෙමයි කාය විඥානය. ගාණ විඥානේ ගාණද්්වාරයට. නාසය කියන්නේ ගාණද්්වාරයට ගන්ධාරම්මණයක් ආපాతගත වෙන්න ඕනේ. ගන්ධාරම්මණය ආපాతගත වෙනකොට ඒත් එක්කම ආවර්ජනාදී මනසිකාරාදී යෙදුනොත් අන්න ගාන විඥානය පහළ වෙනවා. රසාරම්මණයක් උද ප්‍රණීත දෙයක් අනුභව කරනු ලබනකොට ඒ රසය නැමැති මේ රසාරම්මණය ප්‍රසාදයෙහි ගැටෙනු ලබනකොට ඒත් එක මොකද වෙන්නේ පහළ වෙනු ලබනවා ජීවහා විඥානය කායද්්වාරයේහි පොට්ටබ්බහා රම්මණයක් ගැටෙනු ලබනකොට කාය විඥානේ පහළ වෙන. මේ ద్వාර පහට ඒ ඒ ద్వාර පහට සුදුසු පරිදි ඒ ඒ ద్వාරයන්ටම අරමුණු ආපాతගත වනු ලබන අරමුණු ගැටුණෝතින් අන්න චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියනු ලබන මේ සිත් පහළ වීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ద్వාර ඇසුරු කරගෙන තමයි මේ සිත් පහළ වෙන්නේ. හැබැයි මූලික වශයෙන් මෙහෙම කිව්වට මේ සිත් විතරක් නෙමෙයි. තමා සිප්පා. එතකොට මේ ద్వාර වශයෙන් මේ ద్వාර ටික ඇසුරු කරගෙන තමයි දැන් චක්කු විඥානාදී පහළ වෙන්නේ. ඒ චක්කු මේ පහළවන් පහළවන්නා වූ චක්කු විඥාන සෝත විඥාන කියන්නේ මේවා ක්‍රියාසිත. මේවා හුදෙක් ක්‍රියාසිත විතරයි. හැබැයි ක්‍රියාසිත විතරක් නෙමෙයි ద్వාර ඔස්සේ පහළවනු ලබන්නා වූ සිත් කොටස් තුනකට බෙදෙනවා. කුසල සිත් තියෙනවා, අකුසල් සිත් තියෙනවා, අව්‍යාකෘත සිත් කියලා කොටසක් තියෙනවා. දැන් සෝත විඥාන, චක්කු විඥාන, සෝත විඥාන, ඒ වගේම ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියනු ලබන්නා වූ මේ විඥාන එවත් මේ සිත් වලට කියනවා විපාක සිත් කියලා. ඉස්තාරම්මන ඉස්තාරමුණක් හොඳ ප්‍රියාරමුණක් ద్వාරේ චක්සු ద్వාරේ හෝ සෝත ద్వාරාදී ගැටුනොත් පහළනු ලබන්නේ කුසල විපාක චක්කු විඥානය. යම් අනිෂ්ට අරමුණක් ద్వාරයෙන් ගැටුනොත් පහළ වනු ලබන්නේ අකුසල විපාක විඥානය. මේ ටිකට කියන දෙපස් විඥානයෝ කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මේක ක්‍රමානුකූලව බෙදාගෙන ගත්තොත් අන්න මේ ద్వාරයන් ద్వාර මුල් කරගෙන පහළ වනු ලබන්නා වූ සිත් කුසල කුසල විපාක කුසල කුසල ක්‍රියා කියලා කොටස් තුනකට අව්‍යාකෘත කියලා කොටස් තුනකට බෙදෙනවා. කුසල අකුසල අව්‍යාකෘත. කුසල් සිත් 15 වනු ලබනවා පින්වතුනි. කුසල් සිත් තියෙනවා 21ක්. කුසල් සිත් තියෙනවා 21ක්. අකුසල් සිත් තියෙනවා 12ක්. අව්‍යාකෘත සිත් අව්‍යාකෘත කොටසට ගන්නේ විපාක සහ ක්‍රියාසිත. අව්‍යාකෘත සිත් වෙන 56ක්. 56ක් පහළ වීම කියන එක සිද්ධ වෙනවා. එතකොට සියලුම සිත් ගත්තොත් සිත් 89ක් තියෙනවා. දැන් අර අරමුණු දැනගැනීම වශයෙන් එක්වැදෑරුම් වුණා වූ මේ සිත බෙදනු ලබනවා කුසල සිත්ය, ඒ වගේම විපාක සිත්ය, අකුසල සිත්ය, විපාක සිත්ය, ක්‍රියා සිත්ය. විපාක ක්‍රියා සිත් තමයි අව්‍යාකෘත කියලා ගත්තේ. එතකොට කුසල විපාක එමතත කුසල අකුසල අව්‍යාකෘත. ඒ විදිහට බෙදීම කියන එක सिद्ध කරන්න ලබනවා. එතකොට දැන් මෙන්න මේ 15 වනු ලබන කුසල් සිත් ගත්තොත් කාමාවචර භූමිය ඇසුරු කරගෙන දැන් අපි මේ වාසය කරන ලබන කාම ලෝකික කාම ලෝකයේ ඇසුරු කරගෙන වාසය කරන ලබන සත්වයන්ට 15 වනු ලබන සිත් කොටසකුත් වැඩි මනක් වශයෙන් එතකොට ඒ සිත් වලට අපි කියන මොනවා කියලා කාමාවචර සිත් කියලා තියෙනවා රූප ලෝකයේ ඇසුරු කරගෙන 15 වනු ලබන සත්වයන්ට වැඩිමනක් වශයෙන් පාලන සිත් ඒවට කියන රූපාවචර සිත් අරූපාවචර ලෝකය ඇසුරු කරගෙන වාසය කරන ලබන සත්වයන්ට පහළුණු ලබන වැඩිමනස් සිත් තියෙන ඒවට කියනවා අරූපාවචර සිත් කිය. කාමාවචර ලෝකයෙහි වාසය කරනු ලබන සත්වයන්ට පහළවනු ලබන්නා වූ සිත් 54ක් තියෙනවා. 54ක් තියෙනවා. ඒ 54 තුල තියෙනවා කුසල් සිතුත් තියෙනවා අකුසල් සිතුත් තියෙනවා ඒ වගේම විපාක සිතුත් තියෙනවා ක්‍රියාසිතුත් තියෙනවා. කුසල අකුසල විපාක ක්‍රියාකින් ලබන සිතුත් තියෙනවා. එතකොට සිත් ඔක්කොම තියෙනවා. කීයද කාම භූමිය ඇසුරු කරගෙන වාසය කරන ලබන සත්‍යයන් 15 වනු ලබන සිත් 54ක් තියෙනවා. කුසල් සිත් වශයෙන් ගත්තොත් එහෙම පින්වතුනි කුසල් සිත් 15 වනු ලබනවා කාම භූමියේ වාසය කරනු ලබන සත්‍යන වැඩිමනක් වශයෙන්ම පහළවනු ලබන සිත් වලට කාමාවචර කිව්වා. ඒ කාමාවචර කුසල් සිත් පහළ වෙන 8ක්. කාමාවචර කුසල් සිත් 8යි. එතකොට අකුසල් සිත් 15 වනු ලබනවා 12ක්. අකුසල් සිත් 12ක් 15 වීම කියන එක සිද්ධ වෙනවා. දැන් බලමු කුසල් සිත් 8යි අකුසල් සිත් කීයක් 15 වෙනවද? 12ක් 15 වෙනවා. එතකොට වැඩිම වැඩිපුර 15 වෙන්නේ මොනවද? අකුසල් සිත්. ඒ කියන්නේ බොහෝ සෙයින් කුසල් 8ක් තියෙනවා අකුසල් 12ක් තියෙනවා. ඒ අකුසල් කොටස් තුනකට බෙදෙනවා කාම ලෝභ මූල වශයෙන් පහළ වනු ලබන සිත් කොටසක් තියෙනවා සිත් කොටසක් තියෙනවා ලෝභ මූල අකුසල් සිත් තියෙනවා අටක් ද්වේෂ මූල සිත් තියෙනවා දෙකක් මෝහ මූල සිත් තියෙනවා කියද්ද දෙකක් තියෙනවා එතකොට ලෝභ මූල සිත් කියලා කියන්නේ පින්වතුනි දැන් මේ අකුසල් සිත් වල යෙදෙනවා හේතු ධර්ම දෙකක්. හේතු ධර්ම කීයක් තියෙනවද? දෙකක් කියදෙනවා. ඒ හේතු ධර්ම දෙක මොනවද? එක්කෝ දලෝභ මූල සිත්වලන ලෝභයක් තියෙදෙනවා, මෝහයක් තියෙදෙනවා. දේශ මූල සිත්වල දේශයක් තියෙදෙනවා, මෝහයක් තියෙදෙනවා. මෝහ මූල සිත්වල ඒක හේතුකව මෝහේ විතරයි යෙදෙන්නේ. ඒතර අකුසල සිත්වල අකුසල සිත් ද්වි හේතුකයි හේතු තුනක් යෙදෙන්නේ නැහැ. ලෝභය ලෝභය පහළ වෙන එක් අවස්ථාවකදී පහළ වෙනු ලබනකොට එක්ක ලෝභයයි මෝහයයි කියදෙනවා. නැත්තම් ද්වේෂයයි මෝහයයි කියදෙනවා. නැත්තම් මෝහේ විතරක් කියදෙනවා. දැන් ලෝභ මූල සිත්වල යෙදෙන්නේ මොනවද? ලෝභයයි මෝහයයි. සෝමනස සහගත ditthිගත සංපයුත්ත අසංකාරික සිත. සෝමනස සහගත ditthිගත සංපයුත්ත සසංකාරික සිත. සෝමනස සහගත ditthිගත විප්‍රයුත්ත අසංකාරික සිත. සෝමනස සහගත ditthිගත විප්‍රයුත්ත අසංකාරික උපේක්ඛා සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික සිත උපේක්ඛා සහගත ditthිගත විප්පයුත්ත ditthිගත සම්පයුත්ත සසංකාරික සිත උපේ උපේක්ඛා සහගත ditthිගත විප්පයුත් අසංකාරික සිත උපේක්ඛා සහගත ditthිගත විප්පයුත් සසංකාරික සිත කියලා ලෝභ මූල සිත 8ක් තියෙනවා එතකොට සෝමනස්ස සහගත කියලා කියන්නේ මොකක්ද හිතේ සෝමනස් ගතිය කියන එක සෝමනස්ස වේදනාව තමයි මෙතනදී හඳුන්වනු ලබන්නේ සෝමනස්ස සහගත. ditthිගත සම්පයුක්ත කියලා කියන්නේ වැරදි දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි යුක්තයි. ditthිගත සම්පයුක්තයි. එතකොට මෙතනදී යෙදෙනු ලබනවා මෝහය, ලෝභය සහ මෝහය. දැන් ලෝභ ලෝභ මූල සිත් නෙමෙයි පහළ වෙන්නේ. ලෝභ මූල සිත් පහළ වෙන්නේ. එතකොට ලෝභය හේතු ධර්මයක් ඇටියට යෙදෙනවා. ඒත් එක සංප්‍රයුක්ත වෙනවා මොකක්ද? ඒත් එක සංප්‍රයුක්ත වෙනවා තවත් ඒ කියන්නේ ලෝභය ලෝභයත් සංප්‍රයුක්ත වෙලා තියෙන සිතෙහි ඒත් එක යෙදෙනු ලබනවා තවත් මෝහය. මෝහින් සිදු කරනු ලබන්නේ දැන් මේ සිතක් පහළවනු ලබනකොට දැන් අපි කිව්වා සෝමනස සහගත, ditthිගත සම්පත අසංඛාරයේ සිත. සිතක් පහළවනු ලබනකොට ඒ සිත තනියෙන් පහළ වෙන්නේ නැහැ. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකා මතා කියලා චෛතසික ධර්ම 52ක් තියෙන සිත සමග එකට උපදිනවා. සිත සමග එකට නිරුද්ධ වෙනවා. සිත ගනු ලබන අරමුණම ගන්නවා. ඒ වගේම මේ අරමුණ තුලම පවතිනවා. ලක්ෂණ හතරකින් යුක්තයි. එතකොට මෙන්න මේ චෛතසික ධර්ම 52කින් සුදුසු සුදුසු ආකාරයට ඒ ඒ සිතත් එක්ක යෙදෙනු ලබන චෛතසික ධර්ම තියෙනවා. දැන් චෛතසික ධර්ම වල තියෙනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම හතක්. ප්‍රකීර්ණක චෛතසික ධර්ම 6ක් තියෙනවා. ඒ වගේම සෝබන සාධාරණ චෛතසික ධර්ම තියෙනවා 19ක් තියෙනවා. ඒ වගේම අකුසල චෛතසික ධර්ම තියෙනවා. අකුසල් සිත්වල යෙදෙනු ලබන්නා වූ චෛතසික ධර්ම 14ක් තියෙනවා. ඒ වගේම තවත් ඒ ඒ සිතත් එක්ක යෙදෙනු ලබන්නා වූ විරත චෛතසික ධර්මියෝ තියෙනවා. ඒ වගේම ප්‍රඥා චෛතසිකය වෙනම යෙදෙනු ලබනවා. අන්න ඒ ඒ විදිහට යෙදුණු ලබන චෛතසිකට චෛතසික ධර්ම 52ක් තියෙනවා. දැන් අප්‍රමාණ චෛතසික ධර්ම දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ චෛතසික ධර්ම ආදී ඒ ආදී ගත්තාම ඒ ඒ සිත්වල සුදුසු සුදුසු පරිද්දෙන් තමයි යෙදෙන්නේ. දැන් සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්ම නම් අනිවාර්යයෙන්ම සෑම සිතකම සංප්‍රයෝග වීම කියන එක සිද්ධ වෙනවා. එතකොට ලෝභය ප්‍රධානයි. ලෝභය. ලෝභයේ ස්වභාවය මොකද? ලුබ්බ තීති ලෝභෝ කියලා කියනවා. අරමුණෙහි ඇලෙනු ලබන ගතිය. අරමුණට ගිජු කරන ස්වභාවය, අරමුණට ඇලෙනු ලබන ස්වභාවය තමයි මේකේ ලක්ෂණය. එතකොට මෝහයෙන් සිද්ධ කරන්නේ මොකක්ද? මුයිහන ලක්ෂණ, ඉගෙන මුලා කරනු ලබනවා. දැන් ලෝභය, ලෝභ සහගත සිතත් එක්ක මෝහය තියෙනවමමයි. අවිද්‍යාව කියලා කියන්නේ මෝහය තියෙනකොට මෝහයෙන් මොකද කරන්නේ? හැම වෙලෙම ආධිනවේ වහන එක කරන්නේ. යම් කිසි දෙයක මොකද්ද කරන්නේ ආදීනවේ වහනවා. එතකොට මෝහයෙන් ආදීනවේ වහනකොට ලෝභය මොකද කරන්නේ අරමුණට ඇලුම් කරනු ලබනවා. එතකොට ආදීනවේ පේන්නේ නැහැ. ආදීනවේ පේන්නේ නැහැ ඇලුම් කරනු ලබනවා. පැහැදිලිද? එතකොට එතනදි තවත් එකක් තියෙනවා දික්ටිගත. දික්ටිගත කියලා කියන්නේ දෘෂ්ටියෙන් යුක්තයි. දෘෂ්ටියට දැන් දිට්ටි ගතේ දිට්ටි පරියුක්තිතේ කියලා කියනු ලබනවනේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් තුළ යම් මිසිදුතු ස්වභාවය ඇතන වැරදි දෘෂ්ටියද වැරදි ආකල්පයක්ද වැරදි අදහසක් තියනවාද? ඒකම තමයි කියන්නේ දිට්ටි ගත කියලා කියන්නේ දෘෂ්ටියට ගියා කියන එක බැසගත්තයි කියන එක තමා තුළ තියනු ලබන යම් වැරදි අදහසක් ආකල්පයක් කියමු කෙනෙක් තුළ තියෙනවා කෙනෙක් කියනවා ගස්වල තියෙන මල් කඩලා පූජා කරන්න හොඳ නැහැ. මීමැස්සන්ට පැණි බොන්න මල් නැති වෙනවා කියලා. එතකොට මේක හොඳ ඒක එයා තුල තියෙන ලබන මොකක්ද? වැරදි දෘෂ්ටිය. වැරදි දෘෂ්ටිය. එතකොට ඒ මල් පූජා කරන නැත්නම් කෙනෙක් කියන මැටි පිළිම වලට බුද්ධ පූජා තියන්න හොඳ නැහැ. තේරුමක් නැහැ කිය. ඒක මොකක්ද? දෘෂ්ටියක්. එතකොට ඒ වැරදි දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය යහට ගත්තාද හිතෙහි ඇති වුණාද ඒකටම කියන මොකක් කියලාද දිට්ඨිය කියලා. එතනින් ඒක හරියට බාධාවක් කියලා කියනවා. දැන් මේක උදාහරණයකට අටුවාවේ දක්වන චෝරා මග්ගේ පරියුක්තියසු කියලා කියන සොරු මාර්ගය අහුරගත්තා. සොරු මාර්ගය අහුරගත්තයි කියනකොට අහුරගත්තා කියන එකෙන් කියන්නේ මොකද? එතන යහට යන්න බෑ. යම් කිසි මාර්ග බාධාවක් ආවොත් එතන යහට යන්න බෑනේ. ඒ වගේ තමයි සිතෙහිම යෙදෙනු ලබන සිතෙහිම පැනනගෙන්නා වූ මේ මිසදිටු ගතිය නිසා එතන යහට යන්න බෑ. එතකොට ඒක ආන් අර වැරදි මිත්‍යා දෘෂ්ටි නිසා තමයි ලෝභයත් එක්ක ඒක යෙදුන නිසා අන සෝමනස්ස සහගත දැන් ඔව් සෝමනස්ස සහගත උනේ මොකද අරමුණ ඉෂ්ඨකාන්ත නම් ඒ ඉෂ්ඨකාන්ත අරමුණේ හැම වෙලෙම සිත කුල්මත් කරනු ලබන ස්වභාවයක් තියෙනවනේ ඒ කියන්නේ ප්‍රිය අරමුණේ ආස්වාදයක් තියෙනවා එතකොට අරමුණ ප්‍රිය නම් උපදින්නේ සෝමනස්ස වේදනාවක් ඇත්තට සෝමනස්ස සහගතයි, ditthිගත සම්පත අසංකාරිකයි. කිසිම කෙනෙකුගේ මෙහෙයවීමක් නැතුව ඔන්න කෙනෙක්. අපි කියමුකෝ දැන් කෙනෙක් යම් කිසි කෙනෙක්ගේ හොඳ වටින භාණ්ඩයක් දකිනවා. දැක්කාම මොකද වෙන්නේ? මෙයාට අපි කියමුකෝ කාගේ හරි රත්තරන් බඩු ටිකක් තියෙනවා දකිනවා. දැක්කාම දැන් මෙයාට ගන්න හිත පහළ වෙනවා. පළවෙනි දැන් අරමුණ බොහොම හොඳයි රත්තරන්නේ. දැක්කාම ආසයි දාන සෝමනස සහගතයි. එතකොට දැන් ඒක දැක්ක ගමන් හිතෙනවා මේ මිනිසුන්ට ඕන තරම් තියෙනවා ප්‍රශ්නයක් නෑ මේක. ඉතින් මේවා ඉතින් මේ මෙතන දෙයියෝ තමයි ගෙනත් තියලා තියෙන්නේ කියලා ඔන්න හිතෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න වැරදි දෘෂ්ටියක් හට ගන්නවා. ඈ තියෙන මිනිසුන්ගෙන් ගත්තට කමක් නැහැ කියලා හිතෙනවා. ඒතර වැරදි දෘෂ්ටිය. ඒකට දිට්ටිගත. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. වැරදි දෘෂ්ටියෙන් සමාන. එතකොට සෝමනස්ස සහගතයි, දිට්ටිගත සම්පයුක්තයි කාගේවත් මෙහෙයවීමක් නැහැ. තමන්ගේ හිතේ පසුබැස්මකුත් නැහැ. ගන්නවා. එතකොට පහළ වෙනු ලබන්නේ සෝමනස සහගත ditthිගත සම්පත අසංකාරික කියනු ලබන ලෝභ මූල චිත්තය. ලෝභ මූල චිත්ත මේක අකුසල් සිතක්. අකුසල් සිතක්. හැබැයි ඒ අකුසල් සිත සමහර පහළ වුනේ ආහාර සමා චක්සු ద్వාරයෙන් තමන් දැකපු අරමුණ හේතු කොටගෙන. එතකොට ඒකයි සිත් පහළ වෙනු ලබනකොට ඒ ඒ ద్వාරද. හැබැයි ඒ ద్వාර ඔස්සේ පහළ වුණාට සියල්ලම චක්සුද්්වාරයේ සිද්ධ වෙන්නේ චක්සුද්්වාරයේ පහළ වෙන චක්කු විඥානේ විතරයි. අර වස්තුව දැක්කේ චක්සු චක්කු ප්‍රසාදේ තමයි ගැටුනේ. කියන්නේ චක්සුද්්වාරයේ කරන කොටගෙන තමයි ඒ දැකීම කියන කාර්යය ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ. පහළවනු ලබන්නේත් එක බැදී පහළවනු ලබන්නා වූ සිත් ගණනාවක් තියෙනවා. එතකොට ඒක විස්තර කරගනු ලබනකොට දැන් සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ දිට්ඨිගත සම්පයුත් අසංකාරික වූ මේ ලෝභ මූල චිත්තේ පහළ වෙනු ලබන්නේ අකුසල් සිතක් ඇටියෙට. ඒතකොට මේ අකුසල් සිත කියන එක එකවරම පහළ වීම කියන එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. චක්කු ප්‍රසාදයෙහි ආරම්මණය ගැටෙනු ලබනකොට අපේ තුල පහළ වනු ලබන චක්සු ద్వාරික චිත්ත වීතිය. ඒ චක්සු ద్వාරික චිත්ත වීතිය තුල තියෙන චිත්තක්ෂණ 17ක්. අතීත භවාංග සිත් තුනක් තියෙන භවාංග භවාංග චලන භවාංග උපච්ඡේදේ පංචද්වාරා වර්ජනේ අන්න චක්කු විඥානේ. ඒ කියන්නේ පංචද්වාරා වර්ජනේ චක්කු ප්‍රසාදේ ගැටුන නිසා චක්කු විඥානේ පල චක්කු විඥානේ. ඊට පස්සේ සම්පටිච්ඡනය, සම්තිරණය, වොත්තපන චිත්තය, ව්‍යස්ථාපන චිත මේකටම මනෝද්වාරය කියලා කියනවා. පංචද්වාරයේ පංචද්වාරයන්ගෙන් යම් දොරටුවක් තුල අරමුණක් ගැටුනොත් ඒක වෙනම කෘත්‍යයක් සිද්ධ කරනු ලබනවා ව්‍යවස්ථාපන කෘත්‍ය කියලා. ඒකට වොත්තපණී කියලා කියනවා. ව්‍යවස්ථාපන කෘත්‍ය සිද්ධ කරනු ලබනවා. එතකොට ඊළඟට පහළ වෙනු ලබනවා ඒ ව්‍යවස්ථාපනය කිරීම මෙතනදී අර දැකපු දේ ගන්න උන්න හිත පහළ වෙනවා. ඒක තමයි ව්‍යවස්ථාපනයේ මේ අරමුණ දැක මේකට මොකද කරන්නේ තීරණයක් කරනවා. ඒ තර විදිහට ව්‍යස්ථාපනයේ ව්‍යස්ථාපනයක් කරනු ලබනවා. සම්පටිච්ඡෙනින් අරමුණ පිළිගෙන සම්තිරණින් තීරණය කිරීම කියන එක සිද්ධ වෙන ව්‍යස්ථාපනයේ මොකද කරන්නේ? තීරණේ. ඊට පස්සේ ඔන්න ගැනීම කියනු කාරණය එක්කම සිතෙහි පහළ වුණා වූ දේත් එක පහළ වෙනල මේක ඊ타ත්ම වේගයෙන් සිද්ධ වනු ලබන දෙයක්. ඊ타ත්ම වේගයෙන් දෙයක් ගන්නු ලබනකොට සොරකමක් සිදු කරන ලබනකොට කෝටි ප්‍රකෝටි ගණනාවක් සිත් පහළ වෙලා ඉවරයි. එතකොට පහළ වෙනු ලබනවා ජවන් සිත් හතක්. ඒ ජවන් සිත් හතෙහි තමයි ඒ ජවන් සිත මෙන්න මේ සෝමනස සහගත දික්ටිගත සංකෘත අසංකාරික කියනු ලබන්නා ලෝභ මූල සිත හත පහළ වෙනවා. එතකොට ඒව අකුසල්. ඒ විදිහට පහළබන අකුසල් සිත් තියෙනවා 8ක්. අකුසල් සිත් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒ අකුසල් සිත් 8 ලෝභ මූලයි. ඊට පස්සේ ওই විදිහටම පහළ වෙන ලබන ද්වේෂ මූල සිත් දෙකක් තියෙනවා. දෝමනස්ස සහගත පටික සම්පත අසංකාරික. දෝමනස්ස ස්වභාවයේ තුම්නස් ගතිය අරමුණේ ගැටෙනු ලබන ගතිය. දෝමනස්ස. ඒක දෝමනස වේදනාවේ යු දෝමනස සහගත කියලා කිව්ව දෝමනස් වේදනාවේ යුක්ත පටික සම්පයුක්තයිනේ. පටික කියලා ආරම්භණයත් එක ගැටෙනවා. අරමුණේ ගැටෙනු ලබන ස්වභාවය. එතකොට මේ අරමුණත් අරමුණත් එක ගැටෙනවා. ඒ ගැටීමත් එක්ක දෝමනස්ස වේදනාව දැන් යමක් එක ගැටෙනු ලබනකොට දැන් අපි කියන දෙකට අප්‍රියනේ අප්‍රියයි අකමැති ඒ වගේම විරුද්ධයි ඒ ඒ බඳු ස්වභාව වලින් කියන්නේ මොකද්ද අරමුණත් එක ගැටීම කියන එක පිළිකුල් කියන ස්වභාවයෙන් වුණා සමහර වෙලාවට සමහරු ප්‍රතික්ෂේප කරනු ලබන්නේ ඒ ඒක වැරදි විදිහට ගන්න දැන් පිළිකුල් භාවනා වඩනු ලබනකොට එහෙම ස්වභාවයක් නෙමෙයි දැන් අප්‍රියයි කියලා සමහරු කියන්නේ ඈ අප්පිරියයි කියලා වෙලා ඇතැම් වෙලාවෙදී කියන ලබන ඒ අර අරමුණත් එක්ක ගැටෙනවා. එතකොට පහළවනු ලබන්නේ සියුම්මට හෝ දෝමනස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සංකාරික කියන සිත් දැන් අපි කියමු කෙනෙක් මරුණාම අඬනවා. එතකොටත් පහළ වෙන්නේ මොනවද? දෝමනස සහගත සිත්. ඒ දෝමනස සහගත සිත් පහළ වෙන්නේ ඇයි? අර අරමුණ පිළිගන්න කැමතිනේ. ඒ නිසා අරමුණත් එක්ක ගැටෙනවා. එතකොට අන්න ගැටීම් ලක්ෂණේ යුක්තයි. ගැටෙනවා. එතකොට ඒත් එක්ක අන්න වේදනාව දුම්නස් සහගතයි. හැබැයි මෝහයක් තියෙනවා. බලන්න සංප්‍රයුක්ත මෝහයෙන් මොකද කරන්නේ? අර ද්වේෂය ආදීනව වහනවා. දැන් මෝහය ලෝභයත් එක්ක සංප්‍රයුක්ත වෙනකොට මොකද කරන්නේ? ලෝභය ආදීනව වහනවා. ලෝභය ආදීනව වහන නිසානේ මිනිස්සු හොරකම් කරන්නේ. වැරදි කාම සේවනය කරනවා. ඒ වගේම හොරකම් කරනු ලබනවා. ඒ වගේම බොරු කියනවා. නොඑක් නොඑක් දුස්චරිතකම් ලෝභය හේතු කොටගෙන කරනු ලබන දුස්චරිතකම් ගත්තොත් ඒවා අර මෝහෙන් ආදීනි වහන නිසා. දැන් ද්වේෂයෙන් ප්‍රාණඝාතී කරනු ලබනවා. හරිද? ඒ වගේම නොඑක් පරුස වචන කියනවා. මේවා ද්වේෂයේ හේතු කොටගෙන. එතකොට ඒ අවස්ථාවලදී මොකද කරන්නේ? මෝහය සංප්‍රයුක්ත කියන්නේ ද්වේෂ සහගත සිතත් එක්ක සංප්‍රයුක්ත වනු ලබන්නා වූ මෝහයෙන් කරන්නේ ද්වේෂය ආදීනි වහනවා. එතකොට මිනිසුන්ට පේන්නේ නැහැ. ඇත්තනේ තරහා ගියපුවා මිනිසු මොකද කරන්නේ? පොළු වලින් ගහනවා සමහරු අතපය කඩනවා සමහර මිනිසුන්ට මේ කඩු කිනිසි වලින් අනිනවා, කොටනවා, වෙඩි තියනවා, බෝම්බ ගහනවා, නොයෙක් අපරාධ කරනවා. ඒකට ඇයි මේ අර මෝහය නිසා ආධිනව පේන්නේ නැහැ? ආධිනව වහනවා හැම වෙලේම. ඒකට ආධිනවී දැක්කනම් අනේ මේක කරොත් එහෙම මට හිරේ විලංගු වැටෙන්න සිද්ධ වෙනවා. මගේ අමුදරුවෝ අනාථ වෙනවා. එහෙනම් මට ජීවිතාන්ත දක්වා සිරබාරයට යන්න සිද්ධ වෙනවා. සමාජ අපකීර්තියටපත් වෙනවා. මොනතරම් මේ ආධිනවේ. දැක්කනම් එම කිසිම දවසක එහෙම කරද නැහැ. අන්න මෝහය යෙදෙනවා ඒත් එක්ක. එතකොට දේශසහගත සිත් දෙකක් පහළ වෙනවා. ඊළඟට මෝහසහගත සිත් දෙකකුත් තියෙනවා. උද්දච්ච සම්පයුක්ත සිත, උපේක්ෂාසහගත උද්දච්ච සම්පයුක්ත උපේක්ෂාසහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත කියලා මෝහස මේ සිත් දෙකේ යෙදෙන මෝහය විතරයි. ඒක හේතුකව යෙදෙන ලබන මෝහය. උද්දච්ච සම්පයුක්ත සිත කියලා කියන්නේ සැලෙන විසිරෙන ලබන ස්වභාවය. මේක කර්මපතයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රවෘත්ති විපාක කියන එක ඇති කරනු ලබනවා. ඒතර කර්ම ඔය සිත් 12න් අකුසල් සිත් 12න් සිත් 11ක් තමයි කර්මපත පූර්ණේ කරන්නේ. ඒ කියන්නේ අනතුරු බබෙහි ප්‍රතිසන්ද විපාක සලස්සන්නේ විරිපතන සිත් 11ක්. 11ක්. එතකොට ප්‍රවෘත්ති විපාක උද්දච්ච සම්පයුක්ත සිතින් ඇති කරන විචිකිච්ඡා සම්පයුක්ත සිත බොහොම බලවත් බුද්ධ ආදී අට තැන කෙරෙහි ඇති වනු ලබන සැකය බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක කරනවා ඒ වගේම ධර්මයේ පිළිබඳව සැක උපද්දවනවා සංගරත්නය පිළිබඳව පටිච්ච සමුප්පාදය පිළිබඳව සැක කරනවා. අන්න ඒබඳු ස්වභාවයේ මේ බුද්ධ ආදී අටතැන කෙරෙහි ඇතිවන්නා වූ සැකය විචිකිච්ඡාව. එතකොට මේ විචිකිච්ඡාව කර්මපද. එතකොට දැන් බලන්න අකුසල් සිත් 12ක් තියෙනවා. අකුසල් සිත් 12ක් පහළ වෙන සිතීම එක ස්වභාවයක් අකුසල් පැත්ත. දැන් මේ අකුසල් සිත් පහළ වෙන්නේ කාමාවචර සත්වයන්ට විතරයි. පැහැදිලිද? කාමාවචර සත්වයන්ට තමයි බොහෝ සෙයින් මේ අකුසල් සිත් පහළ වීම කියන එක සිද්ධ වෙන්නේ. අකුසල සිත් පහළ වීම කියන එක කාමවචර සත්වයන්ට තමයි පහළ වීම කියන එක. කියන්නේ කාම ලෝකේ ඇසුරු කරගෙන වාසය කරනු ලබන්නා වූ සත්වයන්ට තමයි බොහෝසේ අකුසල සිත් පහළ වීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේ ඊළඟට පහළ වෙනු ලබනවා කාම භූමියේ මොනවද? සිත් කොටසක් කාම භූමිය ඊළඟට පහළ වෙන කුසල සිතුත් තියෙනවා. කුසල් සිතුත් තියෙනවා. ඒතකොට කුසල් සිත් ගත්තොත් එහෙම ඒ ඒකට කියනවා සෝබන සිත් කියලා. සෝබන සිත් 24ක් තියෙනවා. කුසල විපාක ක්‍රියා. කුසල් සිත් 8ක් තියෙනවා. ඒ වගේම අකුසල් විපාක සිතුත් 8ක් තියෙනවා. ක්‍රියා සිතුත් 8ක් තියෙනවා. කුසල් සිතින සෝමනස සසගත ඥාන සම්පත අසංකාරික සසංකාරික සෝමනස සසගත ඥාන විප්‍රයුත් අසංකාරික සසංකාරි උපේක්ඛා සසගත ඥාන සම්පත අසංකාරික සසංකාරික උපේක්ඛා සසගත ඥාන විප්‍රයුත් අසංකාරික සසංකාරික අටක් තියෙනවා පහළ වෙනු ලබනවා එතකොට දැන් මේ බණ අහන මොහොතේදී දානයක් දෙන මොහොතේදී ඒ වගේම බෝධි පූජාවක් තියෙනකොට බුදුන් වඳිනකොට පහළ වෙන්නේ මොන සිද්ද? ඔන්න ඒ කියන ලැබුණ කුසල් සිත්තත්. ඕකේ බලවත් මේක තමයි සෝමනස සහගත හිතේ සතුට අරමුණු ප්‍රිය දැන් මුලින් කියපු විදිහම තමයි. ඥාන සම්පයුක්ත කියලා කියන්නේ කර්මයේ සහ කර්මඵලයේ අදහන්නා උනුවන. මේක තියෙන්න ඕන එකක්. එතකොට ඊළඟට තමයි ඥාන සම්පත අසංකාරික හිතේ පසුබැස්මක් තියෙන්න හොඳ නැහැ. හිතේ පසුබැස්මක් තිබ්බොත් ඒක සසංකාරික වෙනවා. පසු බැසීමකුත් නැතුව කෙනෙක් මොකද කරන්නේ බුදුන් වහන්සේනවා. බණවනවා. දන් දීම ආදී සිද්ධ කරනු ලබනවා. එතකොට පහළ වෙනවා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිත පහළ වෙනවා. ඒකත් අර ජවනක්ෂණී තමයි ජවන් අවස්ථාවේදී තමයි ජවන් සිත් හතක් හැටියට පහළ වෙනවා මේ ඥාන සම්පත සෝමනස සහගත ඥාන සම්පත සංකාරික සිත්. ඒව තමයි පිංගුතුනි ඉෂ්ඨකාන්ත සැප විපාක ඇති කරනු ලබන්නේ. ප්‍රතිසන්දි විපාකත් ගෙන දෙනවා, ප්‍රවෘත්ති විපාකත් ගෙන දෙනවා. ප්‍රතිසන්දි විපාක වශයෙන් හොඳ භවයන්හි උප්පත්ති ඇති කරනු ලබනවා. ප්‍රවෘත්ති විපාක හැටියට නොඑක් නොඑක ආකාරයට යෝග විපාක ගෙන දෙනවා. උපභෝග පරිභෝග වස්තුන් පවා උපදවන්ට ඇති ලබා ගන්නට මේ කුසල කර්මය තමයි හේතු වෙන්නේ. කුසල එතකොට බලන්න ඊළඟට තියෙනවා පහළවනු ලබන අහේතුක සිත් කොට. දැන් මේ මේ කාමාවචර වශයෙන් කිව්වා වූ කුසල් සිත්වල අහේතුක සහ සහේතුක කියලා සිත් කොටසක් තියෙනවා. අහේතුක සහ සහේතුක. එතකොට ඊ දැන් ඔය කියන්න දෙන කුසල් සිත්වලම විපාක ක්‍රියා සිත් ඔය විදිහම තමයි. පහළ වීම කියන තියෙනවා. විපාක හැටියට පහළවනු ලබන්නේ මරණින් මත්තේ විපාකත්වයේ ගෙන දෙනු ලබනකොට පහළ වෙනවා. එතකොට ක්‍රියාසිත නම් රහතන් වහන්සේලාට ඒ විදිහට පහළ වීම කියන එක සිද්ධ වෙනවා. දැන් අහේතුක සිතුත් 18ක් තියෙනවා. කුසල විපාක අහේතුක සිත් තියෙනවා. අකුසල විපාක අහේතුක සිත් තියෙනවා. අහේතුක ක්‍රියාසිත තියෙනවා. කුසල විපාක අහේතුක සිත් 8ක් තියෙනවා. අකුසල විපාක අහේතුක සිත් 7ක් තියෙනවා. අහේතුක ක්‍රියාසිත තියෙනවා 3ක්. එතකොට කීයද? 18ක් තියෙනවා අහේතුක සිත්. එතකොට මේ කාමාවචර සිත් 54 කාම ලෝකයේ ඇසුරු කරගෙන වාසය කරන ලබන සත්‍යයට වැඩිමනක් වශයෙන් පහළම ලබන සිත්. ඒ වගිනුත් විශේෂයෙන්ම ඔය ක්‍රියාසිත ගත්තොත් එහෙම ඒ ක්‍රියාසිත පුහුදුන් පුජ්‍යලයන්ට පහළම ලබන සිත් නොවේ. පුහුදුන් පුජ්‍යලයන්ට පහළ වෙනු ලබන්නා වූ සිත් නොවේ. එතකොට මේක විස්තර කරන්න ගියොත් ලොකු විස්තරයක් සත්‍ය වශයෙන්ම තියෙනවා. එතකොට දැන් බලන්න කාමාවචර සිත් තියෙනවා. එතකොට දැන් අර කියන්ට යෙදුනා වූ විඥාන ස්කන්ධයටම තමයි මේවා ඇතුළත් වෙන්නේ. පැහැදිලිද? ඊළඟට ගත්තාම තියෙන රූපාවචර සිත් කීයක් තියෙනවද? 15ක් තියෙනවා. රූප ලෝකයේ සුරු කරගෙන වාසය කරන ලබන සත්‍යයන්ට වැඩි මනක් වශයෙන් පාල වෙනවා. එතකොට මේ රූප ලෝකෙ විතරක් නෙමේ කාම ලෝකයේ ඉඳගෙන කාම භූමියේ ඉඳගෙන රූපාවචර ධානය උපදවාගත්ත සත්වයන්ටත් ඒ සිත් පහළ වෙනවා. ඒතර රූපාවචර සිත් තියෙනවා, කුසල් සිත් පහක් තියෙනවා, විපාක සිත් පහක් තියෙනවා, ක්‍රියා සිත් පහක් තියෙනවා. රූපාවචර අකුසල් සිත් නැහැ. දැන් කාමාවචර තමයි විශේෂම අකුසල් සිත් තියෙන්නේ. පැහැදිලිද? කුසල සිතුත් තියෙනවා. ඒ වගේම විපාක සිත් තියෙන ක්‍රියා සිතුත් තියෙනවා. අරූපාවචර ලෝකවල අකුසල් සිත් නැහැ. ඒක අරූපාවචර වශයෙන් කුසල් සිත් තියෙන විපාක සිත් තියෙන ක්‍රියා සිත් තියෙනවා. පැහැදිලිද? එතකොට දැන් අපි ගත්තොත් අරූපාවචර රූපාවචර කුසල් සිත් පහක් තියෙනවා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රත සහිත ප්‍රථම ධානයේ, ඒ වගේම ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රත සහිත ද්විතිය ධානයේ, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානයේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය කියලා ওই විදිහට සිත් පහක් තියෙන කුසල් සිත්. ඕකම තමයි විපාක ක්‍රියාවසී. ඒ ධාන උපදවා වූ සත්‍යයන්ට පහළ වනු ලබන්නා වූ ස්වභාවය. ඒකට දැන් බලන්න මෙන්න මේ විදිහට ගත්තහම පින්වතුනි කාමාවචර සත්වයන්ටත් පහළ වනු ලබන සිත් තියෙනවා. රූපාවචර සත්වයන්ටත් පහළ. දාරූපාවචර සත්වයන්ට පහළ වන 12ක්. 12ක් 15ක් එතන කුසල් සිත් හතරක් තියෙනවා. ඒ වගේම විපාක සිත් හතරක් තියෙනවා. ක්‍රියා සිත් හතරක් තියෙනවා. ලෝකෝත්තර වශයෙන් ගත්තම කුසල විපාක ක්‍රියා සිත් නැහැ. කුසල් සිත් හතරක් තියෙනවා ලෝකෝත්තර විපාක සිත් හතරක් තියෙනවා. එතකොට සියලුම සිත් ගත්තොත් සිත් 89යි. මේක විස්තර වශයෙන් ගත්තොත් සිත් 121ක් තියෙනවා. ධාන ભેදින් බෙදලා ගන්නකොට ලෝකෝත්තර සිත්. එතකොට කාමාවචර කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර වශයෙන් ගනු ලබන්නා වූ මෙන්න මේ සිත් 89ම තමයි අතීතානාගත දුර සම්තිකාදී වශයෙන් බෙදලා අරගෙන විඥාන ස්කන්ධයේ හැටියට ගැනීම කියන එක सिद्ध කරනු ලබන්නේ. විඥානස්කන්ධයේ හැටියට. එතකොට විදර්ශනා කරනු ලබනකොට දැන් නාම රූප ධර්ම විදර්ශනා කරනකොට නාම ධර්ම විවස්ථාපනීහි මෙන්න මේ කියනු ලබන්නා වූ නාම ධර්ම කොටසටම තමයි විඥානස්කන්ධය දෙන්නේ. ඒ විඥානස්කන්ධයේ තියෙන සිතුත් එකින් එකට එකින් එකට විදර්ශනා කිරීම කියන අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බැලීම කියන එක සිද්ධ කරනවා. ඒ නිසා එහෙම බලන්න මේව දැනගන්න ඕනේ. ඉගෙන ගන්න. මේවා ප්‍රතික්ෂේප අභිධර්මයේ කියනු ලබන මේ පරමාර්ථ ධර්මය යමෙක් ප්‍රතික්ෂිප්ත කරනු ලබනවා නම් ඔවුන්ට කවදාකවත් විදර්ශනාව වඩන්න බෑ. විදර්ශනාව වඩන්න බෑයි කියලා කියන්නේ ඔවුන් විදර්ශනාව දන්නේ නෑ. විදර්ශනාව දන්නේ නැහැයි කියලා කියන්නේ උන්ට මාර්ගඵල ප්‍රතිවේධ කරගන්න බෑ. මේ බුද්ධ ශාසනය විතරනේ මතු බුද්ධ ශාසනයකවත් බෑ. ඒ නිසා මේ කරුණු කාරණා ටික මේ පින්වතුන්ලා සියලුම දෙනා හොඳින් වටහා ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ අද මේ ධර්ම දේශනාව තුළින් අපි ඉස්මතු කරලා පහදලා දුන්නේ මේ විඤ්ඤාණස්කන්ධය පිළිබඳව ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදාති සාදු සාදු සාදු විඥානස්කන්ධය පිළිබඳව ධර්මානුකූලව කරුණු පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය දැහැරි ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ සැකවරණයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. අවසන ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උන්වහන්සේට නිර්වාණ අවබෝධයම ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ රාජකීය කල්පලුවාව නිලුම් පෙදෙස ධම්මදුර භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍ය මකුලෑවේ සුදස්සන ස්වාමින් වහන්සේ මෙකේ